ඒ හතක් තියෙනවා විසුද්ධි මාර්ගයේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධි, දික්ඛි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි හා ඥාන දර්ශන විසුද්ධි වශයෙන් ඒ සප්ත විසුද්ධීන් අතරින් අපි විසුද්ධි මාර්ගයේ කරුණු තුනක් පසුගිය ධර්ම දේශනාවල පැහැදිලි කරා. ඒ පැහැදිලි කරපු ධර්ම දේශනාව තුළින් ධිට්ඨි විසුද්ධිය අවසන් වෙනකොට අපට නිවැරදි අවබෝධයක් එන්නට ඕනේ. ඒ තමයි ලෝකෙම තියෙන්නේ නාම රූප දෙකක් කියන කාරණය. ඒ තමයි දික්ඛ්‍ය විසුද්ධි කියලා කියන්නේ. දික්ඛි කියන්නේ දැකීම, විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුව, පැහැදිලිව, නිවැරදිව දැකින. මේ ධර්මය දකින්න එකක්. දකින්න එකක් නිසා තමයි තථාගත ධහමට දර්ශනය කියලා කියන්නේ. නිකන් නෙමෙයි දර්ශනය බෞද්ධ දර්ශනය. බෞද්ධ කියන්නේ බුද්ධිය. බුද්ධියෙන් දැකීම බෞද්ධ දර්ශනයයි. එතකොට බුද්ධියෙන් දැක්කනම් අපි නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා අපි ඊට පස්සේ නාම රූප දෙකට හේතු හොයන්නේ. මේ නාම රූප දෙක හටගන්නේ කොහොමද? ඒකේ පැවැත්ම කොහොමද? ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද? ඒකේ විනාශය කොහොමද? කියන ටික අපිට අවබෝධ කරගන්නට ඕනේ. ඒක අවබෝධ වෙනවා කාංකා විතරණ විසුද්ධි. හතරවෙනි විසුද්ධි මාර්ගය. හතරවෙනි ඒතර නාම රූප දෙකක හේතුයි අපි හොයන්නේ. ඇයි නාම රූප දෙකක හේතු හොයන්නේ? ලෝකේ තියෙන එච්චරයි. නාමච්ච රූපංච. විශ්වයේ තියෙන සියලුම දේවල් අරගෙන බෙදන්න පුළුවන් ওই දෙකට විතරයි. නාමයේ කිව්වේ සිතහා සිතවිලි වලට එතනින් මෙහා තියෙන රූපයටයි කියන සියලුම දේවල් සතර මහා ධාතුවේ වස් සුද්දාෂ්ටක කලාපයටයි. එහෙනම් අපි මෙන්න මේ නාම රූප දෙකේ හේතු තමයි හොයන්නේ. ඒක සම්මුතියෙන් හොයන්නත් පුළුවන්. පරමාර්ථයෙන් හොයන්නත් පුළුවන්. සම්මුතියෙන් හෙව්වත් යම් මට්ටමකට අවබෝධ වෙනවා. හැබැයි පරමාර්ථ වශයෙන් හොයනවා නම් තාමත්ම නිවැරදිවම අවබෝධ වෙනවා. ඒ නාම රූප දෙකේ හේතු. අපි පසුගිය දේශනාවල ඒ රූප 28ක් උපකාර කරගෙන ඒ පිළිබඳව හේතු ප්‍රත්‍යයන් පිරිසිඳ බැලුවා. ඒවා වෙන් කළ බැලුවා. දැන් අද අපි දේශනා කරනවා ඉස්ලාම් සම්මුතිය ටිකක්. සම්මුතියෙන් මේ නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි පළමුවෙන් දේශනා කරනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කාම ධාතුන් නිසා කාම සංඥාව උපදිනවා. කාම ධාතු නිසා කාම සංඥාව උපදිනවා. කාම සංඥාව නිසා කාම සංකප්පය උපදිනවා. කාම සංකප්පය නිසා කාම ඡන්දය උපදිනවා. කාම ඡන්දය නිසා කාම දැවිල්ල උපදිනවා. කාම දැවිල්ල නිසා කාම පරිේශණය උපදිනවා. ඒ කාම පරිශ්‍රණයේ යෙදෙන පුච්චලයා කයනොත් අකුසල් කරනවා වචනේනොත් අකුසල් කරනවා සිතනොත් අකුසල් කරනවා දැන් බලමු අපි සම්මුතියෙන් ප්‍රකාශ කරපු ඒ කරුණු පරමාර්ථ වශයෙන් සිද්ධ වෙන්නේ කොහොමද කියන එකත් මෙතනදී පැහැදිලි කරනවා පරමාර්ථ වශයෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නම් හරි පහසු මේ ධර්ම තේරුම් ගන්න. කාම ධාතුව ප්‍රත්‍ය වෙනවා කාම සංඥාවට. ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙනවා. කාම කියන්නේ කැමැති කියන එක. කාම කියන්නේ කැමැති. ධාතු කිව්වේ සතර මහා ධාතුන්ට. සතර මහා ධාතුන්ට කැමැති. ඒක පෘථග්ජන ස්වභාවය. ධර්මය අවබෝධ කරගන්න තාක්කල් ඔය සතර මහා ධාතුන්ට කැමැති ඒ කාම ධාතු. මොනවද කාම ධාතු? ඒතර සතර මහා ධාතුන්ගෙන් නිර්මාණය වෙලා තියෙන ඒවට කැමතිද නැද්ද කියලා පොඩ්ඩක් විමසලා බලන්න. ගේ දොර හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. අපි හිතුවට ගයක් තියෙනවා කියලා ඒක සම්මුතියක්. ප්‍රඥාක්තියක්. ඒක පනවගත්ත එකක් ගයක් කියලා. ඇයි සතර මහා ධාතුන්ගේ හැඩයක් එතන තියෙන්නේ. සතර මහා ධාතුන්ගේ ස්වභාවයක් එතන තියෙන්නේ. සුද්දාෂ්ටක කලාපයේ හැඩයක් තියෙන්නේ සුද්දාෂ්ටක කලාපයේ ස්වභාවයක් තියෙන්නේ සුද්දාෂ්ටක කලාපයේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ සුද්දාෂ්ටක කලාපයේ පැවැත්මක් තියෙන්නේ එහෙම තේරුම් ගන්න පුළුවන් නම් මේ ධර්ම තේරුම් ගන්න පහසුවෙන් පුළුවන් එතකොට ගේ කියන්නේ අපි සම්මුති වචනයක් නිවස කියන්නේ සම්මුති වචනයක් ප්‍රඥාප්තිය පනවගත්තා අපි ඒ පනවගත්තේ කොහමද සතර මහා ධාතුන්ගේ හැඩය ඒ ක්‍රියාකාරීත්වය ඒ පැවැත්ම ඒ ස්වභාවය හඳුනා ගන්න නමක් දුන්න ගේ කියලා. නිවස කියලා. මම කියන එක තේරෙනවද? නිවස කියලා ගේ කියලා අපි ඒක හඳුනා ගන්න. ඒ කියන්නේ සතර මහා ධාතුන්ගේ හැඩය, පැවැත්ම, ක්‍රියාකාරීත්වය, ස්වභාවය. දැන් ගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඕක ධාතුවක්. මොන ධාතුවක්ද? කැමැති ධාතුවක්. ඒ නිසා කාම ධාතුව. එතකොට ඒ ධාතු අයිති වෙන්නේ, ගේ අයිති වෙන්නේ සම්මුති වශයෙන් හෙවත් ප්‍රඥප්ති වශයෙන් ගන්න ගේ නිවස අයිති වෙන්නේ සතර මහා ධාතුන්ට. හා සුද්දාෂ්ට කලාපේට. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන ඔක කාම ධාතුවක්. ඒ ධාතු කාම ධාතුව නිසා කාම සංඥාව උපදිනවා. කැමැති සංඥාවක්. සංඥාව කියන්නේ හඳුනගන්න. මේක පහළ තට්ටු, මේක උඩ තට්ටු, මේක දෙවෙනි තට්ටුව, මේක තුන්වෙනි තට්ටුව, මේක හතරවෙනි තට්ටුව. මේ මැද ශාලය, මේ නිදන කාමර, මේ මුළු තැන්ගිය, මේ ගබඩා කාමරය වෙන් කරලා තියෙනවා. ඒ වෙන් කරේ කොහොමද? ඒවා ගාලා තියෙනවා වර්ණ. විවිධ වර්ණ ගාලා තියෙනවා. වර්ණ කියව පාට. දැන් ඒවා හඳුනා ගන්නවා අපි. මේ මැද සාරි. මේ ඉස්සර ඉස්සරහ දොර. මේ නිදන කාමර. මේ මුළු තැංගිය. මේ ගබඩා කාමරය. ඒ හඳුනාගන්නේ මොකෙන්ද වෙන් කරගත් සංඥාවෙන්. සංඥාව කියන්නේ හඳුනා ගන්න. ඒතර සංඥාව කියන්නේ නාම ධර්මයක්. එයි නාම ධර්මයක් කියන්නේ සංඥාවේ තියෙන සිටේ. සතර මහා ධාතු බාහිර තියෙනවා. ඒ කාම ධාතුන් නිසා සිතුවිල්ලක් හැදෙනවා. හැදෙනවනේ සිතුවිල්ල. ගේ කාගේ, නිවස කාගේ, මගේ. එහෙම සිතුවිල්ලක් තියෙනවා. ඒතර මේ ස්වභාවයන්, මේ හැඩය, මේ ක්‍රියාකාරීත්වය, පැවැත්ම හඳුනා ගන්න. හඳුනාගන්නේ සංඥාවෙන්. මේ ජනේල, මේ දොරවල්, මේ උළුහව්, මේ සිවිලිම, මේ වහලෙ, මේ හැම දෙයක්ම හඳුනාගන්නේ සංඥාවෙන්. ඒතර කාම ධාතුව උපකාර වෙනවද කාම සංඥාවට? ඔව්. කාම සංඥාවට. ඒ කියන්නේ කාමයන් පිළිබඳව හඳුනාගන්න. කැමති දේ පිළිබඳව හඳුනා ගන්න ඒ කාම ධාතුව ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. ඒතකොට සංඥාව කියන්නේ සිතුවිල්ල. සිතුවිලි කියන්නේ නාම ධර්මයක්. දැන් එතකොට අර ගේ සම්මුති වශයෙන් ගත්ත ගේ නිවස ඒ ස්වභාවයන් අයිති රූපයට. ඒ රූපය ප්‍රත්‍ය වුණාද සිතුවිල්ලට? උපකාර වුණා. දැන් තේරෙනවද මං කියන්නේ? අපි හැමදාම සම්මුති වශයෙන් බනහනවා. නමුත් මේ සම්මුති වශයෙන් අහන බන අපි ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්න ඕනේ. ඒ ගැඹුරට යාම තුළ තමයි මේ පරම සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් චතුරාර්ය සත්‍යය. අවසානයේ අවබෝධ වෙන්නේ චතුරාර්ය සත්‍යය. ඒ නාම රූප දෙකේ තියෙන්නේ ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙවි ඇති වෙවි නැති වෙවි යන ස්වභාවය. එතනට අපේ මනස ගන්න ඕනේ. එහෙනම් මේ කාම ධාතුව නිසා කාම සංඥාව උපදිනවද? උපදිනවා. හඳුනා ගන්නවා. කොටස් වශයෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න. ගේ. ඒ විතරක් නෙමෙයි. ඉඩ කඩ. ඉඩම කඩ, ඉඩමේ ප්‍රමාණය, ඉඩමේ තියෙන ගහකොළ, ඒකේ තියෙන ඒ අනිකුත් දේවල් ඒවයිති සතර මහා භූතයන්ට. සතර මහා ධාතුන්ට. සුද්දාෂ්ටක කලාපයටයි. ඒ කාම ධාතු. හැබැයි අපි කැමති ඒවට. ඒවට කැමති අපි. ඒතර කැමැත්ත ඇති වෙන්නේ කොහෙද? සිතේ. ඒතර මේ ගෙවල් දර ඒ ඉඩ කඩන් පිළිබඳව හඳුනා ගන්න. හඳුනා ගැනීම ඇති වෙන්නේ සිතේ. ඒ සංඥාව. එහෙනම් කාම ධාතුව නිසා කාම සංඥා උපදිනවද? කාම සංඥා උපදිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරිද? අපි බලන්න ඕනේ හරිද කියන එක. ඒකයි මේ හොයන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන එක හරිද? එහෙම වෙනවද? එතකොට මම නෙමෙයි ඔකට කැමති. ධාතු අර සිතුවිල්ල උපදවන්න උපකාර වෙනවද නැද්ද? සංඥාව නැමැති සිතුවිල්ල උපදවන්න අර සතර මහා ධාතුගේ හැඩය, ඒ ස්වභාවය, ඒ ක්‍රියාකාරීත්වය, ඒ පැවැත්ම අර සංඥාව නැමැති සිතුවිල්ල උපදවන්න ඒ සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපය ප්‍රත්‍ය වෙනවද නේද? ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. ඒතර කාම සංඥාව හඳුනා ගන්න සංඥාවේ. ඒ හඳුනා ගැනීම කියන එක නාම ධර්මයක්. ඒතර රූප ධර්මයේ නාම ධර්මයට ප්‍රත්‍යද? හොඳට අහන්න. ගැඹුරු එකක්. හැබැයි තේරුම් ගන්න පුළුවන්. මේ සිත හා සිතුවිලි අනිත් සියලු මේවා රූප මේවා සතර මහා ධාතු. මේ නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වය මේ පෙන්වන්නේ. මේක අපි අවබෝධ කරගන්න ඕනේ. නාම රූප දෙක පිළිබඳව නිවැරදිවම අවබෝධ කරගන්න ඕනේ. ඒ පිළිබඳව දේශනා රාශියක් ditthi visuddhiයේදී කළා. දැන් ඒක सिद्ध කරන්නේ නාම රූප දෙක හට ගන්න හේතු. එතකොට දැන් ඉදම කඩම පිළිබඳව සිතේ සංඥාවයි හඳුනා ගැනීම ඇති වෙනවා. ඒ හඳුනා ගැනීම නිසා කාම සංකප්පය ඇති වෙන්නේ නැද්ද? සංකප්ප කියන්නේ කල්පනා කරන. දැන් සංඥාවෙන් ගත්තනම් අර සතර මහා ධාතේව සුද්දාශ්‍රේක කලාප හැටියට නෙමෙයි සිතේ සනිටුහන් වෙලා තියෙන්නේ. සිතට අනුගත වෙලා තියෙන්නේ ගයක් හැටියට, නිවසක් හැටියට සිතේ සනිටුහන් වෙලා තියෙන්නේ. සිතේ පළපදියම් වෙලා තියෙන්නේ. සිතේ ස්ථාවර වෙලා තියෙන්නේ. ඒතර ඒ සංඥාවෙන් ගත්ත සංඥාවෙන් ගත්තාම කල්පනා කරනවද නැද්ද? කල්පනා කරනවා. ඔව්. පළවෙනි තට්ටු ඉඩමදි නම් අපි ස්ලැබ් එකක් හරි දාගෙන උඩ තට්ටුවක් ගහගන්න හදාගන්න ඕනේ. එහෙම නැත්නම් ඕක ටිකක් ලොකු කරගන්න. පවුලේ ප්‍රමාණය වැඩි වෙනකොට ඕක ටිකක් ලොකු කරගන්න. විශාල කරගන්න හිතෙන්නේ නැද්ද? කල්පනා කරන්නේ නැද්ද? ඒතර අර කාම සංඥාව ඒ හඳුනා ගැනීම ප්‍රත්‍ය වෙනවද? කාම සංකප්පේ කල්පනා කරන්න ඒක උපකාර වෙනවා. හරි. ඒතර කාම සංකප්පේ නිසා කාම ඡන්දය උපදිනවා. උපදිනවා. ඔව්. ඡන්දය කියන්නේ කැමැත්ත. ඒතර ඡන්දය උපදිනවා. කාම ඡන්දය ආපුවාම ඒක කාම ඡන්දය කියන්නේ සිතුවිල්ලක්. කාම සංකප්ප කියන්නේ සිතුවිල්ලක් ඒකට නාම ධර්මයක්. එතකොට අර මුලින්ම දේශනා කළේ රූප ධර්මය කාම සංඥාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. ඒතකොට මේ සංඥාව නැමැති නාම ධර්මය කාම සංකප්පය නැමැති සිතුවිල්ලට නාම ධර්මයට ප්‍රත්‍ය වෙන, උපකාර වෙනවා. මේ හේතුඵල කියන්නේ මේක අවබෝධ කරගන්න ඕනේ. එයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරේ න්‍යායෝකයි. හේතුඵල. මේ හේ මේ හේතුයෙන් මේ ඵලය උපදවනවාද? ඒකයි අපි දැක ගන්න ඕනේ. එහෙනම් කාම සංඥාව නැමැති නාම ධර්මයේවත් ඒ සිතුවිල්ල කාම සංකප්පය නැමැති නාම ධර්මයට උපකාරද නැද්ද? උපකාරයි. ප්‍රත්‍ය වෙනවා. ඒතර කාම සංකප්පය කියන්නේ සිතුවිල්ලක් නාම ධර්මයක්. ඒතර ඒ කාම සංකප්පයෙන් නැමැති නාම ධර්මයේවත් ඒ සිතුවිල්ල කාම ඡන්දය නැමැති සිතුවිල්ලට ප්‍රත්‍යද? ඡන්දයෙන් ඊට පස්සේ කැමැත්ත එනවා. මේක විශාල කරගන්න, මේක ලොකු කරගන්න, මේක ලස්සන කරගන්න, මේක තීන්ත ගන්න, මේක පැරණි බව නැති කරගන්න, නවීන තාලෙට හදාගන්න. එන්නේ නැද්ද සිතුවිලි? ඒ සිතුවිලි නාම ධර්මයන්. ඒතරේ කැමැත්ත නේ දෙන්නේ. ඒ කාමච්ඡන්දයයි. එක සිතුවිල්ල. කාමච්ඡන්දය නැමැති ඒ සිතුවිල්ල හැවත් ඒ නාම ධර්මය ප්‍රත්‍ය වෙනවා කාම දෙවිල්ලට. එතන ඉඳලා දනවා. ඒ අරක වැඩ නිම කරනකම් දෙවිල්ල හැදෙනවද නැද්ද? ඊට පස්සේනේ කාම දෙවිල්ල. හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් දන්නවා මේක ඊට පස්සේ මේකට සල්ලි හොයන්න ඕනේ. විවිධ ආකාරයෙන් එහෙම නැත්නම් බැංකු ණයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් මොන ආකාරයෙන් හරි. හොයනවද නැද්ද? කාම පරිශ්‍රණය. කාම දෙවිල්ල නැමැති ඒ සිතුවිල්ල ඊට පස්සේ උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා කාම පරිශ්‍රණයට. කැමැති දේ පිළිබඳව හොයන්නේ සිතුවිලි පහළ වෙනවද නැද්ද? කාම පරිේශණය නිසා සත්‍ය කයින් අකුසල් කරනවා. වචනේනුත් අකුසල් කරනවා. ඇයි අර දෙවිල්ල සංසිඳව ගන්න දැන් මොන විදිහෙන් හරි ගේ හදා ගන්න ඕනේ. නැත්තම් ඉදම කඩම ලොකු කරගන්න ඕනේ. පවුලේ ප්‍රමාණය වැඩි වෙනකොට නැත්තම් ඒ තෘෂ්ණාවේ හැටි පවුලේ ප්‍රමාණය අඩු වුණත් තව කැලලක් ඕකට එකතු කරගන්න පුළුවන් නම් එකතු කරගන්නවා. ඔකට පර්චස් 20 නම් තියෙන තව 10ක් එකතු කරගන්න පුළුවන් නම් අල්ලපු පස්සේ ගන්න නැද්ද? ගන්නවා. අන්න කාම පරිශ්‍රණය. ඒතර කාම පරිශ්‍රණය කරනකොට හොඳිනුත් ගන්න පුළුවන් නම් හොඳින් ගන්නවා බැරි වුණොත් නරකිනුත් ගන්නවා. හවුද නැත්? සත්‍ය කයනොත් අකුසල් කරනවා වචනයත් අකුසල් කරනවා සිතනොත් අකුසල් කරන. දැන් එහෙනම් මේ අකුසල් කරන්න හේතු ප්‍රත්‍යයෙන් ආවේ මෙතනට. දැන්තර කුජලයක් කරනවා කන්ද. කුජලයක් කරන එක නෙමෙයි. කාම ධාතු ඒ සතර මහා ධාතු. ගේ දොර ගත්තත්, ඉඩම කඩම ගත්තත්, යාන වාහන ගත්තත්, මිල මුදල් ගත්තත්, රන් රිදී මුතු මැණික් ගත්තත්, අමුදරුව ගත්තත්. ඒ ඔක්කොම සුද්දාස්තික කලාප. සතර මහා ධාතු. හැබැයි ඒවට කැමතිද නැද්ද? කැමති. කැමති නිසා තමයි කාම ධාතු හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඒතර ඒ කාම ධාතු ඒ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාප ඒ රූපය කාම සංඥාව නැමැති ධර්මතාවයට ප්‍රත්‍යද උපකාර වෙනවා. ඒ ඒ පිළිබඳවනේ සිතුවිලි හටගන්නේ, හඳුනගන්නේ. දරුවා හඳුනගන්නවා. හඳුනගන්නේ සංඥාවෙන් නෙමෙයිද මගේ දරුවා කියලා. මගේ මොනුපුරා මගේ මිනිපිරිය කියලා හඳුනගන්නේ සංඥාවෙන් නෙමෙයිද? හැබැයි ඒක සතර මහා ධාතු. සුද්දාස්ඨක කලාපේ ශරීරෙත් තියෙන්නේ. නමුත් මගේ කියලා හඳුනගන්න. මගේ සහෝදරයා, මගේ මෑණියෝ, මගේ පියාණන්, මගේ භාර්යාව, මගේ ස්වාමියා. කොහොමද ගන්නෙ? සංඥාවෙන්. සංඥාවෙන් තමයි හඳුනගන්නේ. විශාල පිරිසක් මැද්දේ හිටියා. තමන්ගේ ස්වාමි දිනේ හඳුනගන්න බැයිද? තමගේ ස්වාමියා හඳුනගන්න බැරි, තමගේ දරුවා හඳුනගන්න බැරි, තමගේ සහෝදරයා, තමගේ ඥාතිවරයා හඳුනගන්න බැරි. හඳුනාගන්නේ මොකෙන්? ඒ සිතුවිල්ලක් විතරයි එන්නේ. මේ මගේ ස්වාමි දියණිය, මේ මගේ ස්වාමියා, මේ මගේ මොනපුරා, මේ මගේ මිනිපිරිය, මේ මගේ මෑණියෝ, මේ මගේ පියාණන් හඳුනාගන්නේ. ඒ ඔක්කොම කාම ධාතු. කැමැති දේවල්. කාම කියන්නේ කැමැති. ඒතකොට ධාතු කියන්නේ සුද්දාස්තික කලාපේ වන සතර මහා ධාතු. ඒකට කැමතිනේ. කැමති. ගේ දොරක් හැදිලා තියෙන එකෙන් ඉඩකඩම් හැදිලා තියෙන්නේත් ඒ සතර මහා ධාතු ඒවා සුද්දාස්තික කලාපෙන්. යාන වාහන හැදිලා තියෙන්නේ. ඒ සතර මහා ධාතු ඒවා සුද්දාස්තික කලාපේ. නමුත් අපි එහෙම හිතන්නේ කල්පනා කරන්නේත් නැහැ. අපි අර සම්මුති වශයෙන් ගන්නවා ඒ දේවල් හැටියට, ඒ උපකරණ හැටියට, ඒ වස්තුන් හැටියට. ඒ නිසා තථාගතයන් වහන්සේ තව ලස්සන වචනයක් දෙනවා. මේකට කාම වස්තු. කැමැති වස්තු. ඒතර වස්තු නෙමෙයි ඒ වස්තු නිර්මාණය වෙලා තියෙන සකස් වෙලා තියෙන්නේ අර සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේ. එහෙනම් මේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේවත් ඒකට කියන්නේ රූප. හරි රූප. අපි මුලින් දැනගත්තා නාම රූප දෙකක් තියෙන්නේ. අය වෙන කිසි දෙයක් ලෝකෙන්නේ නැහැ. එහෙනම් අපි මේ චතුරාර්ය සත්‍ය හොයන්නත් තියෙන්නේ ওই දෙකෙන් තමයි. ඒ කියන දෙයින් ඉපැ හොයන්නේ. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නත් තියෙන්නේ නාම රූප දෙකින්ම තමයි. එහෙනම් අතර ගෙවල් දොරවල් ගත්තත්, යාන වාහන ගත්තත්, ඉඩ කඩම් ගත්තත්, මිල මුදල් ගත්තත්, රන්රිදී මුතු මැණික් ගත්තත්, අමුදරුව ගත්තත්, ඥාති මිත්‍රාදීන් ගත්තත්, ඒ සියල්ලම සතර මහා ධාතු. තේරෙනවද කියන්නේ? එතකොට ඒවා අපි හඳුනා ගන්නවා වෙන් වශයෙන්. වෙන වශයෙන් හඳුනා ගන්න මේක ගේ, මේක ඉඩම, මේක යාන වාහන, මේ මුල මුදල්, මේවා රත්තරන්, මේවා රිදී, මේවා මුතු, මේවා මෙනික් වෙන් වශයෙන් හඳුනාගන්නේ නැද්ද? හඳුනාගන්නේ කොහොමද? සංඥාවෙන්. මේක බුලක්, මේක ඔරලෝසුවක්, මේක හෙප්පුවක්, මේක ස්ටෝල් එකක්, මේක පත්‍ර කෑල්ලක්, මේක කැමරාවක්, මේක විදුලි බුබුලක්. හඳුනාගන්නේ මේ ලෝකේ සංඥා තමයි වැඩිම තියෙන්නේ. සංඥා තමයි වැඩිම තියෙන්නේ ලෝකේ. ඒකවල ඒ කැමැති දේ පිළිබඳව හඳුනා ගන්නවා. දැන් හඳුනාගත්තාම ඒක රූපය නාමයට ප්‍රත්‍යද සංඥාව කියන්නේ සිතුවිල්ලක් විතරයි එහෙනම් ඒ රූපය නාමයට ප්‍රත්‍යයිනේ ඒතරේ සංඥාව නැමැති නාම ධර්මය ඊගාව නාම ධර්ම ඊගාවට එන සිතුවිල්ලට උපකාරද නැද්ද ඊගාවට එන සිතුවිල්ල හැවත් නාම ධර්මය තමයි කාම සංකප්ප කල්පනා කරනවා දැන් හඳුනාගත්තයන් පස්සේ මොකද කරන්නේ ඊගාවට කල්පනා කරනවද නැද්ද තම සංකප්පේ උපදිනවද? එහෙනම් ඒ හේතුයෙන්ද මේ ඵලය උපදිනේ? පැහැදිලිද මං කියන එක? කාම ධාතුවන් නිසා කාම සංඥාව ඒ ඵලය උපදිනවා. කාම ධාතුව හේතු වුණා ඉපදුව ඵලය කාම සංඥාවයි. ඒතර කාම සංඥාව ඵලයක් වුණාට ආය හේතුවක් වෙනවා. මොකටද? ඊගව ඵලයට. ඊගව ඵලය මොකද්ද? කාම සංකප්පය. දැන් මේ නාම රූප දෙකක ක්‍රියාවක් නෙමෙයිද මේ තියෙන්නේ. පැහැදිලිද මම කියනවා. ඒතර ඊගාවට එන සිතුවිල්ල තමයි කාම සංකප්පය. දැන් එතකොට ඒ කාම සංඥාව නැමැති නාම ධර්මය කාම සංකප්පය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යද? ප්‍රත්‍ය කියන්නේ උපකාරයි. උදා වුණා පිළිටවන. දැන් කොච්චර වෙලාවක් යනවද මේකට? මහ වෙලාවක් යන්නේ. ගේ දැක්ක ගමන් නිවසක් දැක්ක ගමන් ලස්සන සංඥාවෙන් ගත්තා ගන්නකොටම කල්පනා කරනවා. කල්පනා කරනකොටම ඡන්දය ඇවිල්ලා ඉවරයි. ඡන්දය ඇවිල්ලා ඉන්නකොටම දෙවිල්ල හැදිලා ඉවරයි. දෙවිල්ල හැදිලා ඉන්නකොටම පරිේශණයක් ඇවිල්ලා ඉවරයි. අනේ මාත් හදා ගන්න ඕනේ මේ වගේ ගයක්. එන වචනේ. මාත් ගන්න ඕනේ මේ වගේ ඉදමක්. කාම පරිේශණය. කොච්චර වෙලාවක් යයි කියලා හිතනවා. ආ ගොඩක් වෙලා යනවා. නෑ එක තප්පර කීපයකින් ඔය සියලුම කෙලස් ටික හටගෙන ඉවරයි. හේතු ප්‍රත්‍යයට අනුකූලව හටගන්න. හේතුඵල ධර්මතාවයක් තියෙනවා. ඉස්සරෙන් හටගන්න ඵලය සෙනෙන් හේතුවක් වෙනවා ඉදිරි ඵලය උපදවන්න. එහෙනම් කාම සංඥාව නැමැති ඒ ඵලය ඉපදුනාට ඒක ශණෙන් හේතුවක් වෙනවා ඊගාව ඵලයට කාම සංකප්පයට කල්පනා කරනවා ඊට පස්සේ එතන කල්පනා කරන එක ශණෙන් හේතුවක් වෙනවා ඒතර සංඥාවේ ඵලය සංඥාව හේතු කරගෙන තමයි මේ ඵලයේ උපදින කාම සංකප්පය නැමැති ඵලය. හැබැයි ඒක ශරණින් හේතුවක් වෙනවා. මොකටද? කාම ඡන්දයට. කාම ඡන්දයට. ගෙදරට කැමති, යාන වාහන වලට කැමති, ඉඩකඩම් වලට කැමති. කැමති? රන් රීදී මුතු මැණික් වලට කැමති. අමු දරුවන්ට කැමති. ඡන්දේ නැද්ද? ඡන්දේ කියන්නේ කැමැත්ත. දැන් මේ ළඟට ගිහිල්ලා දැම්මේ කාඩ් එකක් අරගෙන ඉතිරි. කැමැත්ත නේද දැම්මේ. එතන කාම ඡන්දය. ඡන්දය කියන්නේ කැමැත්ත. ඒතර කාම ඡන්දය නිසා එන්නේ මොකද? ඒවට තියෙන කැමැත්ත නිසා එන්නේ කාම දෙවිල්ල. ධනවා ඉතින් ඊට පස්සේ. ඒක ඊට පස්සේ දෙවිල්ල සුව කරගන්න ඕනේ. සුව කරගන්න කර්ම හොයනවා. පරිේශණය, කාම පරිේශණය. ඒතර ඒ පිටුපසින් ඉදිරියෙන් එන ඒ නාම ධර්මය ඵල උපදවන නාම ධර්ම සණයෙන් හේතුවක් වෙනවද? සණයෙන් හේතුවක් වෙනවා. ඊගා ඵලය උපදවන්නේ. ඒතර ඊගා අවසාන ඵලය මොකද්ද? ඔය කාම ධාතු පිළිබඳව ඔය ආකාරයට ගලාගෙන එන සිතුවිලි වල අවසාන ස්වභාවය තමයි කයින් අකුසල් කරනවා. සත්තු මරන්න වෙනවා. හොරකම් කරන්නත් වෙනවා. වැරදි කාම සේවනයක් කරන්නත් වෙනවා. බොරු කියන්නත් වෙනවා. ඒ අර දෙවිල නිවා ගන්න ඉතින්. බොරු කියන්නත් වෙනවා. කේලම් කියන්නත් වෙනවා. නරක වචන කතා කරන්නත් වෙනවා. වෙනවද නේ? සිතනොත් වෙනවා අකුසල්. ඒ ලෝභයත් එක්කනේ තියෙන්නේ. අර දෙවිල සංසිඳව ගන්න ලෝභයක් තියෙන්නේ. මේක අයින් කර ගන්න ඕනේ. තියෙනවනේ. ඒක හොඳින් බැින නරකින් කරනවට දේශයක් වෙනවා. ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් නැහැ මෝහයක් වෙනවා. තියෙනවද ඒක? ලෝභය කියන්නේ සිතුවිල්ල. දේශය කියන්නේ සිතුවිල්ල. මෝහය කියන්නේ සිතුවිලා. නාම ධර්මය. ඒතකොට මේ නාම ධර්මයන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ සිතුවිලි ඒ නාම ධර්මයන් චේතනා. චේතනා කියව මොනවද? කර්මවලට. එතකොට කර්ම කියන්නේ සිත තුළ උපදින සිතුවිලි වල ස්වභාවයයි කර්ම කියන්නේ. බලවත් වෙච්ච සිතුවිලි වලට කර්ම කියනවා. සිත බලවත් වෙනවා නම් යම් දෙයක් පිළිබඳව ඒකට කියන්නේ කර්ම. චේතනා. කුසල සංස්කාර, අකුසල සංස්කාර. කුසල චේතනා අකුසල චේතනා. දැන් කාම ධාතු නිසා කාම සංඥා උපදිනවද? දැන් පැහැදිලිද? උපදිනවා. දැන් එහෙනම් මොකද කරන්නේ? හේතු අයින් කරන්න වෙනවා. හේතු අයින් කරන්නේ කොහොමද? නිකන් අයින් කරන්න බෑ. gedaraට නිවසට ඒ සතර මහා ධාතු හේවා සුද්දාස්ත්‍රික කලාපේමයි කියලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන වටහාගෙන ඒකට තියෙන චන්දරාගය අයින් කරන්න වෙනවා. ඒකයි කරන්න තියෙන්නේ. චන්ද රාගය කියන්නේ තෘෂ්ණාව. දැන් පැහැදිලිද? එතකොට මොකද්ද කරන්නේ? ඒතර නිවස හරි, ඉඩම කඩම හරි, යාන වාහන හරි, මිල මුදල් හරි, රන් රිදී මුතු මැණික් හරි, අමුදරුව හරි ඥාති මිත්‍රාදීන් පිළිබඳව චන්ද රාගය අයින් කළොත් කාම සංඥාව නැමැති නාම ධර්මයේ උපදිනවද? නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතු අයින් කළොත් ඵල නිරෝධයි. එන කාම සංඥාව නැමැති අර අකුසල සිතුවිල්ල උපදින්නේ නැහැ. ඒ කාම ධාතුව පිළිබඳව නිවැරදි අවබෝධයක් අරන් තියෙනවා. කොහොමද නිවැරදිව ගත්තේ? ගේට් සුද්දාෂ්ටක කලාපයේ. සුද්දාෂ්ටක කලාපයක් තුළ සංඥාවක් ගන්න බෑ. නිවස තුළ සංඥාවක් ගන්න. තේරෙනවද මං කියන්නේ? සුද්දාෂ්ටක කලාප කියලා ගන්න වෙන්නේ මනසින්. නිවස කියලා ගන්නෙ ඇහෙන්. තේරෙනවද? නිවස කියලා ගන්නෙ ඇහෙන්. ඒතොර ගේ කියන සියලුම උපකරණ වහලේ ගත්තත් ඒකේ තියෙන උළු හරි තහඩු හරි ඒව ගත්තත් ලී ටික ගත්තත් සිවිලින් ගත්තත් එතකොට ගල් වැලි සිමෙන්ති යකඩ ගත්තත් ලී දඬු ඒ මොනවා ගත්තත් ඒ ඔක්කොම අයිති වෙන්නේ සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපේ කියලා මනසට හොඳට අනුගත වුණා. මනසේ හොඳට ස්ථාවරව පිහිටියොත් තේරෙනවද? හොඳට ස්ථාවරව පිහිටියොත් කාම සංඥා වෙන්නේ නැහැ. ඒ කාම සංඥාව නැමැති නාම ධර්මයේ හටගන්නේ නැහැ. එහෙනම් හේතු අයින් කරොත් ඵල නිරෝධයක් තියෙනවද? බලන්න හොඳට කල්පනා කරලා. ගැඹුරුයි ටිකක් නේ. නෑ පුළුවන්. පුළුවන්. හැබැයි ඒ සඳහා මනස පොඩ්ඩක් මෙහෙවන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මගේ ධහම ඥානවන්තයාට. මගේ ධහම ඥානවන්තයාට. ඒකට ඥානවන්තින්ද තමයි යලාවේ මේ 50ට. තේරෙනවද? එහෙනම් අර හේතු අයින් කරොත් ඊගා ඵලෙ කම සංඥාවක් ගන්න බෑ. ඇයි? සම්මුතියෙන් ගත්තොත් විතරයි සංඥාවට යන්නේ. ගේ කියලා ගත්තොත් ඒක සම්මුතියක්. එතකොට සංඥාවක් උපදිනවා. ඒ රූප ධර්මයේ නාම ධර්මයට ප්‍රත්‍යයයි. සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාප හැටියටම මනසෙන් හොඳට මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා සිතේ හොඳට ස්ථාවරව පිහිටියොත් සිතට හොඳට අනුගත වුණොත් ගියක් දකින්න බෑ. ඇහැෙන් ගිය දකි මනසින් දකින්නේ යථාර්ථයයි. මනසින් දකින්නේ පරමාර්ථයයි. පරමාර්ථය මොකද්ද? සුද්දාෂ්ටක කලාපය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. ඔකට තමයි සුද්දාෂ්ට කලාප කියන්නේ. ඒ විදිහට මනසෙන් අනුගත වුණොත් කාම සංඥාවක් එයිද? එන්නේ නැහැ. ඉඩම කඩමත් ඒ වගේ. ඥාන වහනත් ඒ වගේ. එයි ඒකෙත් තියෙන සුද්දාෂ්ට කලාපය. එතකොට ඒ සුද්දාශ්‍රයක කලාපයන් වාහනයක් දකිනකොටම සුද්දාශ්‍රයක කලාපය හැටියට සිතට අනුගත වෙලා තියෙනවා නම් සිතේ ස්ථාවර වෙලා තියෙනවා නම් සිතේ හොඳට පිහිටලා තියෙනවා නම් එයාට වාහනයක් සම්මුතියෙන් එයා දකි වාහනයක් නමුත් එයාගේ මනස තියෙන්නේ පරමාර්ථයේ. එයාට වාහනයක් ගන්නවා නම් එයා එහෙන් ගන්න ඕනේ. මනසින් ගන්න බෑ පරමාර්ථය අනුගත වෙලා තියෙනවනම්. අපිට වෙලා තියෙන්නේ අපි ගන්න පුරුදු වෙලා තියෙන්නේ එහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන්. ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් ගන්න පුරුදු වෙලා තියෙන. සිතින් ගන්න පරමාර්ථයට. සිතින් පරමාර්ථයට ගියාම ගන්න පුළුවන්. ගෙයක් ගන්නත් බෑ, ඉඩමක් කඩමක් ගන්නත් බෑ, යාන වාහනයක් ගන්නත් බෑ, මිල මුදල් ගන්නත් බෑ. ඒව සුදර්ශ කලාව. රස ප්‍රමාදාදු. රන් රිදි මුතු මැණික් ගන්නත් බෑ. රන් රිදි මුතු මැණික් මෙතන ගොඩක් තියෙනවා මෙතන ඊටමත්ම අපිරිසිදු ජරා ගොඩක් තියෙනවා. ওই දෙකෙන් කිසිම වෙනසක් නැහැ. ඒයි දෙකම සතර මහා ධාතු. සුද්දාෂ්ටක කලාප දෙකම. හැබැයි දර්ශනයේ වෙනසක් තියෙනවා. දර්ශනයේ වෙනසක් තියෙනවා නම් සංඥාවේ ගන්නවනේ. හ්ම්. ඒතර සංඥාවෙන් ගත්තාම මොකද වෙන්නේ? කාම සංකප්පයට යනවා. සංඥාව කියන්නේ නාම ධර්මයක් සිතුවිල්ලක් විතරයි. හරිද? එතකොට ඒක යනවා කාම සංකප්පයට ප්‍රත්‍ය වෙන උපකාර වෙනවා. කාම සංකප්පය කියන්නේ සිතුවිල්ලක් කියවට නාම ධර්මයක්. එතකොට ඒ සිතුවිල්ල ප්‍රත්‍ය වෙනවා කාම ඡන්දයට. ඒතකොට කල්පනා කරන්නේ සම්මුති හේවත් ප්‍රඥප්තියෙන් නම් කල්පනා කරන්නේ ගලාගෙන යනවද මේ ප්‍රවෘත්තිය? ගලාගෙන යන්නේ කෙලෙස් එක. සිතේ පිරිසිදු භාවයත් එක්ක නෙමෙයි සිතේ අපිරිසිදු භාවයත් එක්කයි ගලාගෙන යන්නේ. අපිරිසිදු භාවයත් එක්ක සිතේ ප්‍රවෘත්තිය ගලාගෙන ගියොත් මොනවද හටගන්නේ? කයින් අකුසල් කරනවා. වචනයෙන් අකුසල් කරනවා. සිතෙන් අකුසල් කරනවා. කරනවද නැත්ද? එහෙනම් මනසට දැర్శණය කරගන්න පරම සත්‍ය. සතර මහා ධාතු. ඒතර සතර මහා ධාතු ගත්තාම සංඥාවෙන් ගන්න සංඥාවක් ගන්න බෑ. ඒතර සංඥාවක් ගන්න බැරි නම් දැන් හේතු අයින් කළා. ඒ කියන්නේ චන්දරාගය අයින් කරා මේක අපි. ගෙවල් දොරවල් වලට, යාන වාහන වලට, ඉඩ කඩන් වලට, මිල මුදල් වලට, රන් රිදී මුතු මැණික් වලට, අඹු දරුවන්ට, ඥාති මිත්‍රාදී. කවදා හරි අයින් කරන්න වෙනවා. චන්දරාගය. තියෙන තාක්කල් කාම සංඥා උපදිනවා. කාම සංඥා උපදිනවද? කාම සංකප්ප උපදිනවා. කාම සංකප්ප උපදිනවද? කාම ඡන්ද උපදිනවා. දැන් නැද්ද මේව පිළිවෙලට ගලාගෙන යන්නේ? තියනවද නැද්ද? මේ තියෙන දෙයක් ගැන කතා කරන්නේ. කාම ඡන්දය තියනවද? කාම දෙවිල් හට ගන්නවා. කාම දෙවිල් හට ගන්නවද? කාම පරිේශණය. කාමයන් මොහ වෙනවා. කාමයන් මොහ වෙනවද? පස්පව් දස අකුසල් කරනවා. දැන් එහෙනම් කොහොමද නවත්තන්නේ? අර සියලු දේවල් වලට තියෙන චන්දරාගය අයින් කළා. එයි දර්ශනය වෙන්නේ සතර මහා ධාතු හැටියට මගේ ඔකට ඇල්මක් නැහැ. මගේ ඔකට ආසාවක් නැහැ. මගේ ඔකට කැමැත්තක් නැහැ සියලු දේ පිළිබඳ. මම මගේ මනසින් මම බැඳිලා නැහැ. මම දන්නවා ඔකේ පරමාර්ථය ඔකේ සත්‍යය. සතර මහා ධාතුවේ අසුද්දාෂ්ටක කලාපයයි. එහෙනම් සංඥාව එතනින් අවසන්. සංඥාව අවසන්ද? සංකප්පේ ඇයි හේතු අයින් කරොත් ඵල නිරෝධයි. ඒකවල මේ ඵලය හටගන්නේ නැත්නම් ඉදී ඵලය උපදවන්න බැහැ. එහෙනම් කාම සංකප්පයක් එන්නේ නැහැ. කාම සංකප්පයක් එන්නේ නැත්නම් කාම ඡන්දයක් එන්නේ ඒ කාම ඒ කාමයන් පිළිබඳව කල්පනා කරන්නේ නැත්නම් කාම පිළිබඳ ඡන්දයක් එන්නේ නැහැ. ඒතර කාම ඡන්දේන්නේ නැත්නම් කාම දෙවිල්ලකුත් නැහැ. කාම දෙවිල්ලක් නැත්නම් කාමයන් හොයන්නේ හොයන්නේ නැහැ. එයා කයින් අකුසල් කරන්නේත් නැහැ, වචනෙන් අකුසල් කරන්නේත් නැහැ, සිතින් අකුසල් කරන්නේත් නැහැ. එයා පිරිසිදුද? සුද්ධයිද? ඔව්. එහෙනම් අපිරිසිදු වෙන්නේ සිතින් නේද? ඇයි? වැඩක් නැති දේවල්, නිස්සාර දේවල්, හරයක් නැති දේවල් පිළිබඳව අපේ මනස රැඳිලා තියෙනවා. මනසෙන් අල්ලගෙන තියෙනවා. අන්න චන්දරාගය ඇතිහැරියා. ඒතර චන්දරාගය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තෘෂ්ණාවයි. දැන් අපි ආයින් කරන්නේ මොකද්ද ඒකට? තණ්හාව අයින් කරන්න. තණ්හාවේ අවසානයමයි නිවන. අහලා තියෙනවද? 108 ආකාරයක් තියෙන තෘෂ්ණාවේ ප්‍රභේද. ඒ 108 ආකාරය නිවීමමයි නිවන. එහෙනම් නිවන් දකින්න බැරිද? පුළුවන්ද? මොකද්ද එතකොට අයින් කරන්න ඕනේ? ආ. ඔය එකක් කිව්වේ. තවත් එකක් තියෙනවා. ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද සංඥාව උපදිනවා. ව්‍යාපාදේ කියන්නේ තරහ. එනවද නැද්ද? සිතට එනවා. ව්‍යාපාදේ කියන්නේ නාම ධර්මයක්. හරිද? හැබැයි ඒකට අර බාහිර රූප ධර්මයන් උපකාර වෙනවා. Taman දැකපු දේ අකමැති නම් තරහක් එනවා. එනවද? Tamanට ඇහුණු දේ පිළිබඳව Taman අකමැති නම් අමනාපන තරහක් එනවා. නාසයට දැනුණු දේ තමන් අමනාපණං අකමැති නම් තරහක් එනවා. දිවට දැනුණු රසය තමන් අකමැති නම් නීරස නම් අප්‍රිය නම් තරහක් එනවා. ශරීරයට දැනුණු පහස අකමැති නම් අප්‍රිය නම් තරහක් එනවද නැද්ද? ඒතකොට තරහ කියන්නේ මොකක්ද? නාම ධර්මයක්. ව්‍යාපාදේ කියන්නේ නාම ධර්මයක්. සිතවිල්ලක් විතරයි. සිතවිල්ලක් විතරයි ඒක බාහිර පේන්න තියෙන එකක් නෙමෙයි. සිතුවිලි සිතේ ගොඩ නැගෙන සිතුවිල්ලක් විතර ඒක නාම ධර්මයක්. එතකොට මේ කාම ව්‍යාපාද ධාතුන් නිසා ව්‍යාපාද සංඥා උපදිනවද? හඳුනා ගන්නවා. ආ තරහක්. දැන් ඊට පස්සේ කල්පනා කරනවා. දැන් මේක මොකද කරන්නේ? මට බැන්නා. මට දොස් කිව්වා. මගේ දරුවට ගහලා තියෙනවා. මගේ දරුවට බැනලා තියෙනවා. අපේ අම්මට මේ විදිහට කියලා තියෙනවා. පාරේ යනකොට. අපේ තාත්තත් එක්ක මේ විදිහට ඇවිලිලා තියෙනවා. දැන් කාම ව්‍යාපාද සංඥා ආවද? හඳුනාගත්ත ව්‍යාපාදේ. ව්‍යාපාද සංඥාව නිසා ව්‍යාපාද සංකප්පය උපදිනවා කල්පනා කරනවා. දැන් මොන හරි කරන්නද බෑ. අපිට එහෙම ඉන්න බෑ. පෘථග්ජන පුච්චලයාගේ සිත තුළ හට ගන්නවද නැද්ද? හට ගන්න. ඒතකොට මේ සිතුවිලි විතරයි නේද? ඒතකොට අර ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද සංඥාව. Tamanට වෙච්ච අකටයුත්තක් වෙන්න පුළුවන්. Tamanට වෙච්ච අරියාදුවක් වෙන්න පුළුවන්. Tamanගේ ඥාති හිතවත් කෙනෙකුට වෙච්ච අරියාදුවක් වෙන්න පුළුවන්. මේ ව්‍යාපාද ධාතුව. ඒ ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද ව්‍යාපාදේ හඳුනාගත්තා. සංඥාව. ඊට ඊට පස්සේ ඒ ව්‍යාපාද සංඥාව ව්‍යාපාද සංකප්පයට ප්‍රත්‍ය වෙනවා. උපකාරය. දැන් කල්පනා කරන්න. දැන් මොන හරි කරන්න ඕනේ. එක්ක බනින්න ඕනේ. එක්ක ගහන්න ඕනේ. එක්ක එන්න කියලා මොන හරි හොඳට කියන්න ඕනේ දෙකක් තුනක්. එහෙම එනවද නැද්ද සිතුවිලි? එනවා. ඒ මොනවද? ව්‍යාපාද සංකප්ප. ව්‍යාපාද සංකප්ප නිසා ව්‍යාපාද ඡන්දය. දැන් කැමැත්ත යාට දැන් මොකක් හරි කරන්න ඕනේ කරපු දෙයට. එනවද නැද්ද? ඒ ව්‍යාපාද ඡන්දය නිසා ව්‍යාපාද දෙවිල්ල. දැන් දෙවිල්ල ඉන්න බෑ. ඒක පොල්ලක් ගන්නවද? නැත්තම් පොල් පිටක් හරි ගන්නවා. ඒක අතට හුවෙච්ච එකක් ගන්නවා. දැන් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් එතකොට ඔක්කොම සිතුවිලි නේද? එතකොට අර ඉදිරි සිතුවිල්ල ඊගාව සිතුවිල්ලට උපකාරද නැද්ද? නාමේ නාමයට ප්‍රත්‍යයයි. පුච්චලයක් කරන එකක් නෙමෙයි ඔක. ව්‍යාපාරය කියන්නේ සිතුවිල්ලක් විතරයි. එතකොට ඊගාව සිතුවිල්ලට උපකාරයි ප්‍රත්‍යයයි. ව්‍යාපාද සංඥාවට හඳුනගන්න. ඒ ව්‍යාපාද සංඥාව නැමැති සිතුවිල්ල ව්‍යාපාද සංකප්ප නැමැති සිතුවිල්ලට ප්‍රත්‍යයයි. ව්‍යාපාද සංකප්ප නැමැති සිතුවිල්ල ව්‍යාපාද ඡන්දය තරහ. දැන් මේක සිතේ පවතිනවා. ඒ ව්‍යාපද ඡන්දය නැමැති සිතුවිල්ල නිසා ව්‍යාපද දෙවිල්ල. ව්‍යාපද දෙවිල්ල නිසා ව්‍යාපද පරිශ්‍රණය. දැන් මේක නිවා ගන්න හොයන මොකක් හරි කරන්න ඕනේ. පෘථග්ජන ලෝකේ තියෙනවා. ඒගොල්ලෝ බලවත්. ඒගොල්ලෝ ශක්තිමත්. ඒගොල්ලෝ ප්‍රබලයි. ඒගොල්ලන්ට පිරිවර ඉන්නවා. ඒගොල්ලන්ට සල්ලි තියෙනවා. ඒගොල්ලන්ට ඥාති ඉන්නවා. ලොකු ලොකු ඥාති. අපිට මොකුත් නැහැ. හැබැයි අපි උන්ට කොළු වින කරනවා. අපි උන්ට හෝනියක් කරනවා. නැද්දෙන්නේ? පරිේශණය. හොයනවා මුංග නැති කරන්න ඕනේ කොහොම හරි. මුං අපිට ඉඳ දෙන්නේ. වෙලා තියෙනවද නැද්ද? දැන් මේ සිතුවිලි ඒ ඉස්සරහා සිතුවිලි ඊගාව සිතුවිල්ලට ප්‍රත්‍යද නැද්ද? ප්‍රත්‍යද නැහැ. දැන් එහෙනම් හේතු අයින් කරන්න ඕනේ. හේතු අයින් කරොත් ඉදිරිඵල නිරෝධයි. ඒතර ඊට පස්සේ අකුසල් කරනවා නේද? ඒක පරිේශණය බලවත් වුණොත් ළඟට ආවා සිතට එන්නේ දැඩි කේන්තිය අතේ තියෙනකින් ගැහුවා මල. දැන් ඒතර ප්‍රාණඝාතයටත් අහු වෙලානේ. නේ. ඔව්. එහෙම නැත්තම් කල්පනා කරනවා උන් අපිට හරි ආදුම කරනවා උන්ට තියෙන ලොකු වස්තුවක් ධනයක් තියෙනවා. ඕකෙන් ටිකක් ගන්න ඕනේ. හොරෙන් හරි ගන්න ඕනේ. එනවද නැද්ද සිතුවිලි? මේ පෘථග්ජන පුජ්‍යලයට එනවා ඒ වෙන සිතුවිලි. ඒ තමයි ස්වභාවය. හොරකම් කරන්නේ, මංකොල්ලා කන්නේ, ඔය ෂේරම කරන්නේ ව්‍යාපාදේ හින්දා නෙමෙයි. ව්‍යාපාදේ හින්දා. එහෙනම් එනවද නැද්ද? එහෙනම් ඒතකොට ව්‍යාපාදය කියන ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද දැන් එහෙනම් මොකක්ද අයින් කරන්න ඕනේ? ව්‍යාපාද ධාතුවම අයින් කරන්න ඕනේ. එතකොට ඉදිරිඵල හටගන්නේ ව්‍යාපාද සංඥාවට යන්නෙත් නෑ ව්‍යාපාදයේ පිළිබඳව තරහ පිළිබඳව කල්පනා කරන්නෙත් නෑ කල්පනා කරන්නේ නැත්නම් ව්‍යාපාදයේ පිළිබඳව ඡන්දයක් නැහැ. ව්‍යාපාදයේ ඡන්දයක් නැත්නම් ව්‍යාපාදයේ පිළිබඳව දෙවිල්ලකුත් නැහැ. ව්‍යාපාද දෙවිල්ලක් නැත්තම් ව්‍යාපාදය නිවා ගන්න පරිශන කරන්නේ නැහැ. ඔවුන් සිතනොත් කුසල් කරනවා, වචනයනොත් කුසල් කරනවා, කයනොත් කොහොමද එහෙනම් මේක නැති කරන්නේ? ඕකට බෙහෙතක් තියෙන්නේ බෞද්ධ දර්ශනය තුළ විතරයි. මේ ලෝකේ වෙන කිසිම තැනක ඔකට බෙහෙතක් හදලත් නැහැ, කවදාවත් හදන්නෙත් නැහැ. ව්‍යාපාදේ නැමැති ওই භයානක රෝගයට බෙහෙත් දුන්නේ අපේ ලොකුම වෛද්‍යවරයා ලෝතර බුදුරජාන් වහන්සේ. ලෝකවිදු. ලෝකේන ලොකුම වෛද්‍යවරයා බෙහෙතක් දීලා තියෙනවා. ඒ බෙහෙතම පාවිච්චි කරන්න ඕනේ වෙන කිසිම බෙහෙතක් පාවිච්චි කළා ව්‍යාපාද ධාතු අයින් කරන්න බෑ. ඒ තමයි මෛත්‍රිය. මෛත්‍රියෙන් නෙමෙයිද ව්‍යාපාද ධාතු අයින් කරන්න පුළුවන් වෙන මොකෙන්ද? ඉන්ජෙක්ෂන් එකක් එහෙම තියෙනවා. බෙහෙත් පෙත්තක් එහෙම මොන හරි තියෙනවා. වෙන යමන තමා කරි ක්‍රමයක් තියෙනවා. දේශීය වෛද්‍ය විද්‍යාවේ හෝ බටහිර වෛද්‍ය විද්‍යාවේ යම් ක්‍රමයක් තියනවාද ව්‍යාපාදය අයින් කරන්න. කවදාවත් හදන්නේ නැහැ. හදන්න බැහැ. ඇයි? ඔබ සිත තුළ උපදින ධර්මතාවය. හැබැයි ඔක අයින් කරන්න පුළුවන් සිතින්ම තමයි. එහෙනම් නාම ධර්මයෙන් නාම ධර්මයෙන් අයින් කරන්න පුළුවන්. නාම ධර්මයේ නාම ධර්මයට ප්‍රත්‍ය වුණොත් අපි මහ විනාශයක් කරගන්නවා. වෙනවද නේද? ඇයි? තරහා කියන ඒ සිතුවිල්ල තරහා කියන සංඥාවට උපකාර වෙනවා. තරහා කියන සංඥාව තරහා කියන කල්පනාවට උපකාර වෙනවා. ඒත් මනසින් කරන්නේ කල්පනා කරන්නේ මනසින්. ඒතර ඒ තරහා කියන කල්පනාව තරහා කියන ඡන්දයට උපදිනවා. තරහම ඉන්නේ නිතරම තරහෙන් ඉන්නේ. සමහර ගෙවල් වල ඉතින් ස්වාමියා භාර්යාවත් එහෙම අපට ඇවිල්ලා කියන සුමානයක් වෙනවා හාමුදුරනේ නෝනා කතා කරන්නේ. දෙහෙම නැහැ. තියෙනද නේ? එහෙම කියනවා. කාන්තා පක්ෂයත් ඇවිල්ලා කියනවා. අනේ හාමුදුරනේ මහත්තයා පුදුම කේන්තියම තියෙන කොච්චර කිව්වත් හරියට කේන්තියන මහත්තයා. දැන් දවස් කීපයක් වෙනවා කතා කරන්නේ නැහැ බයිත්. වෙනවද නැත්? පියනවද නැත්? කාම ධාතු, ව්‍යාපාද ධාතු නිසා ව්‍යාපාද සංඥා. හරි. දැන් අපි අයින් කරනවා. හටගත්ත තැනම අපි කරන්නේ මෛත්‍රී කරනවා. නිදුක්කෙත්තා නිරෝගීත්වා සුවපත්ත්වා කියලා හිතන්නකො ව්‍යාපාද ධාතුවට ඉඩ තියනවද කියලා බලන්න. තියනවද ඉඩ? තරහක් හිතට ආපු ගමන් මොකද්ද කරන්න ඕන? හරවන්න. ඒකේ විරුද්ධ පැත්තට. ඒකේ විරුද්ධ පැත්තට හරවන්න. අපි ඒකේ ප්‍රවෘත්තියට ඉඩ දුන්නොත් ඒ තරහසිතවිල්ලේ ප්‍රවෘත්තියට පැවැත්මට ඉඩ දුන්නොත් අපි පරාදයි. මනුස්ස ජීවිතයක් ලබාගෙනයි පරදින්නේ. මේ තරම් ශ්‍රේෂ්ඨ උතුම් ජීවිතයක් ලබාගෙන ඒ අපි පරදීන්නේ. එහෙනම් මේ ව්‍යාපාද ධාතුව හටගත්ත තැනම අපි මොකද්ද කරන්න ඕනේ? නිරුක්කේත අනිරුගේත සුවපත්තේත. එයාට යහපතක්ම වෙත්තා. බුදුරජාන් වහන්සේගේ සිත ඒ වගේ නේද? හා බුදුරජාන් වහන්සේ කායික දමනාපෝටි. අනන්ත අප්‍රමාණ අකටයුතුකම් කළා. ගැරහිලි කරා. අන්‍ය තීර්ථකයෝ, අන්‍ය පරිත්‍රාජකයෝ, දේවදත්තලා කළාද නේ? මොනතරම් දේවල් කරාද? බුදුරජාණන් වහන්සේ තරහා ගියාද? නාලාගිරිය තාරා පොල්ලෙව්වා පොල්ලක් අරගෙන හෙඬු අරගෙන ගිහින් මෙල්ල කරන්නේ. ආලවක යක්ෂයා ඇවිල්ලා අඩි පොළවේ හප්පල කෑක් ගහලා කකුල් දෙකෙන් උස්සලා විසි ගන්නවා කිව්වා ගඟෙන් එහාට. දැන් පුළුවන්. ඒකට තරහ වුණාද? ගියේ යාට උදව් කරන්නද උපකාර කරන්න? නෑ විගි. තරහෙන් විගි. දැන් ඒතර එහෙම කිව්වා නම් එතනට ගිහිල්ලා යාට උදව් කරන්න උපකාර කරන්න ගිහිල්ලා අපිට එහෙම කිව්වා නම් මොකද? දැන් බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? තරසක් වල ගහනවා කිව්වා. කකුල් දෙකෙන් උස්සලා විසිකනවා ගඟෙන් එහා පැත්තට. මං අහන ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්තම්. බුදුරජාණන් වහන්සේ කිව්වා මේ ලෝකේ යම් මාරේ යම් දෙවියෙක් යම් බ්‍රහ්මේ යම් යක්ෂේ යම් ගාන්ධර්වේ මාව කකුල් දෙකෙන් අල්ලලා ගන්නේ හට දාන්නවත් පරසක් කොල ගහන්නවත් පුළුවන් කෙනෙක් මම නම් දකින්නේ ඔබට ඕන දෙයක් අහපක් කිව්වා කිව්වනේ දැන් ප්‍රශ්න අහලා ඉවර වෙනකොට මෙල්ලුනේ කවුද දැන් ඒතර මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ තරහෙන්ද අපිට මොකද වෙන්නේ එහෙනම් බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද? ඒ තරහ කියන ව්‍යාපාද ධාතුව ඇති වෙච්ච තැනම එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි පුරුදු වෙලා තියෙනවද ඒකට? තමයි. පුරුදු වෙන්න ඕනේ. ඇයි? ව්‍යාපාදේ කියන්නේ අකුසල මූලයක්. අකුසල හටගන්න මූලයක් ව්‍යාපාදේ කියන්නේ. එහෙනම් ව්‍යාපාද ධාතුව හටගන්නකොටම තරහ කෙනකොටම ශනේ හැරෙව අනිත් පැත්තට සිද. එයාට තහවටක්ම වේවා. එයාට තහොදක්ම වේවා. සිත ප්‍රසන්න නැද්ද? සිත පිරිසිදු නැද්ද? අර තරහත් එක්ක එල්ලලා ගියොත් ව්‍යාපාද සංඥා, ව්‍යාපාද සංකප්ප, ව්‍යාපාද ඡන්ද, ව්‍යාපාද දෙවිල්ල, ව්‍යාපාද පරිශ්‍රණය. දැන් ඒකට අකුසල් කරනවද? අකුසල් කරනවා. කෙරෙනවා තමන්ගේ. ඒකට කයනොත් අකුසල් කරනවා, වචනයනොත් අකුසල් කරනවා. නරක වචන පාවිච්චි කරනවා නේද? එයාට. සිතනොත් අකුසල් කරනවා. එයාට යහපතක් පතනවද? නෑ. කියනවනේ උන්ට හෙන ගහපන් කියලා. එහෙමත් කියනවනේ. උන්ට හොඳක් සිද්ධ වෙන්නේ. එහෙම කියනවා. ඒ තමයි පෘථග්ජන ස්වභාවය. අපි මේ පෘථග්ජන ස්වභාවය හැමදාම ඉන්න ඕනේ නැහැ. මේ තරම් ලස්සන දර්ශනයක් තියේදී අපි එන්න ඕනේ ආර්ය භාවයට. ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ. ඒ තමයි බුදුරජාන් වහන්සේ මේ සියලු පුච්චරිය කොටස් දෙකට බෙදුවා. පෘථග්ජන ආර්ය. ඒතර ආර්ය කියන්නේ ශ්‍රේෂ්ඨ උතුම් පුච්චරිය. පෘථග්ජන පුච්චරියන්ට තමයි අර කාම ධාතු නිසා කාම සංඥා කාම සංඥා නිසා කාම සංකප්ප කාම සංකප්ප නිසා කාම ඡන්ද කාම ඡන්ද නිසා කාම දෙවිල්ල කාම දෙවිල්ල නිසා කාම පරිේශණය සයිනුත් අකුසල් කරනවා වචනේනුත් අකුසල් කරනවා සිතනුත් අකුසල් කරනවා ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද සංඥා ව්‍යාපාද සංඥා නිසා ව්‍යාපාද සංකප්ප ව්‍යාපාද සංකප්ප නිසා ව්‍යාපාද ඡන්දය ව්‍යාපාද ඡන්දය නිසා ව්‍යාපාද දෙවිල්ල ව්‍යාපාද දෙවිල්ල නිසා ව්‍යාපද පරිශ්‍රණය. කයනොත් අකුසල් කරනවා, වචනෙන් අකුසල් කරනවා, සිතනොත් අකුසල් කරනවා. දැන් මේ අයින් කලේ මොනවද අපි? ওই දෙක අයින් වුණාම සියල්ල ඉවරයි. ලෝභයයි දේශයයි අයින් කරේ. කාම කියන්නේ ලෝභයට. දේශය කියන්නේ තරහ. ලෝභයයි දේශයයි අයින් කරා නම් එතන මෝහයක් නැහැ. එතකොට ලෝභ, දේශ, මෝහ කියන්නේ අකුසල මූල ධර්ම බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි ලෝභය අවසානෙමයි නිවන. දේශය අවසානෙමයි නිවන, මෝහය අවසානෙමයි නිවන. සසරින් නිවනට බණ කිව්වේ කාලය. පැහැදිලිද කියන එක. දැන් මේ සිත හා සිතුවිලි නේද මේ හැම දෙයක්ම කරන්නේ. ඒකට උපකාර වෙනවා බාහිර තියෙන වස්තු ටික. ඒකේ යථා ස්වභාවය අවබෝධ කරගත්තාම සිත හැසිරෙන ආකාරය අවබෝධ කරගත්තාම මේ ධර්මය අවබෝධ කරගන්න හරි පහසුයි. නාම රූප දෙකෙන් තමයි අපි ඔය සියල්ල හොයන්න තියෙන්නේ. දැන් කතා කළේ නාම රූප දෙක ගැනනේ. ඒකට ඒ නාම රූප දෙකම හටගත්ත හේතුන්ගෙන්ද? කාංකා විතරන විසුද්ධි කියන්නේ ඒකයි. සැකයක් නෑ හේතුවෙන්මයි හටගන්නේ. දැන් හේතුවෙන් නෙමෙයි දීගාව ඵලෙ. හේතු අයින් කරොත්. ඉතින් ඒක තමයි තථාගතයන් දහම. තේරෙනවද? පුද්ගලයෙකුට වෙන දෙයක් නෑ. පුජ්‍යලය ගැන හොයන්න එපා. කෙනෙකුට වෙන දෙයක් නෑ. හැබැයි සම්මුතියෙන් ජීවත් වෙන්න. ප්‍රඥාප්තිය තුළ ජීවත් වෙන්න ඕනේ අපි. සම්මුතියෙන් බැහැර වෙන්න බෑ. හැබැයි පරමාර්ථය සිත තියන්න. මේ සිත හා සිත විලිහා බාහිර වස්තු මේ සුද්දාෂ්ටක කලාප අපිට කරන මහා අරියාදුව පොඩ්ඩක් හිතන්න. එතකොට තේරෙනවා. අපි මහා මුලාවක හිටියේ කියලා අපිට තේරෙනවා. පැහැදිලි වෙන මෙතන සත්‍යයකුත් නැහැ පුච්චලියකුත් නැහැ කරන්නෙකුත් නැහැ කරවන්නෙකුත් නැහැ විඳින්නෙකුත් නැහැ විඳවන්නෙකුත් නැහැ මේ සිත හා සිතුවිලි හා මේ සතර මහා ධාතු එකතු වෙලා කරන මුලාව අපිව මුලාවේ දානවා අපිව මුලාවෙන් ගැලවෙන්නේ ඒ ගැලවෙන්නේ මොහේ අවිද්‍යාවෙන් ගැලවෙන්නේ හොඳයි ධර්ම දේශනාවත් පිට නිමාවටපත් කරනවා ඉංග්‍රීසි ධර්ම දේශනා රාශියක අහගන්න තියෙන හේතුඵල තමයි විවිධාකාරයෙන් කියන හේතුඵල දැන් පැහැදිලිද හේතුඵල එතකොට හේතු අයින් කරන්න ඕනේද හේතුව තියාගන්න නැති කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඒතර ඵල නිරෝධයක් තියෙනවද? තියෙනවා අනිවාර්යයෙන්. ඔව් ඒක සත්‍යයක්. එහෙනම් සත්‍ය ධර්මයක්. ඒක තමයි සත්‍ය. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු